අවසරයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි මේ වෙලාවේ යොදාගෙන තිබුණේ ප්‍රශ්න සාකච්ඡා ධර්ම සාකච්ඡා වැඩපිළිවෙලකට. ඒකට සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. අපි යනුව පටන් අරගෙන පවත්වාගෙන යනවා. ඒ අතර වාර්ධි කාට හරි සභාවෙන් ප්‍රශ්න කරන්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම ඉල්ලා සිටිනවා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින්වහන්සේ ආනාපානේ නොදැනී ගොස් ටික වේලාවක් භාවනා කරන සමහර දිනක කුඩා සතෙක් කණසිරුට යනවා වගේ දැනි ඊටාම අපහසුත්වයකටපත් වෙනවා. භාවනා කිරීමේදී කිරීමද සමාහට නවතිනවා. මේ භාවනාවේ ප්‍රතිඵලයක්ද එසේනම් මේ විදිහට දැනෙවිට කෙසේ පිළිපැදිය යුතුද කියා පාදා දෙනමින් ඊටා යටහත් ඉලා සිටිමි. මේක වෙන්න පුළුවන් සමහරට ඇත්තටම කූඹින් යන්න පුළුවන්. මගේ වෙලා තියෙනවා ගිහිල්ලා ඒ හොඳට ඇතුළට ගිහලා උ ගහනවා තේරෙනවා. ඒ කියන්නේ ඇතුළට ගිහිල්ලා යාට ඇතුළට යන්න බෑ. ගිහිල්ලා කම්බරේට තට්ටු කර කර ඉන්නවා. ස්පර්ශක දෙකේ. ඉතින් ඒලා මොනවාරි කෙරුවා සතා මරනවා. ඉතින් කරේ බැනලා වතුර කඳුලක් දාන්න ඕනේ. එතන යටපැත්තට හරවලා එහෙම ගහන්න ඕනේ. මෙන්න සමහර විටක සතෙක් යනවා වගේ අර මේ ඇතුලේ තියෙන මේ කංකලාඳුරු කියලා තියෙන ඒවත් මේ සීතලට උණුසුමට ඇකිලෙනට දිගහැරෙනකොට ඒත් ඒක ඇතුලේ මේ මේ ඔයගේ දැනීමක් ඇති කරන්න හදනවා. හරි අමාරු. ඒ කියන්නේ මොකද හරියටම ඒක නිකන් මේ තුවාලයක් පහුරු ගන්නවා වගේ තමයි දැනෙන්නේ. නමුත් ඒක භාවනාවේදී දැනුණට අනික් වෙලාවට නොදැනී නමුත් තියෙන දේවල්. ඒ නිසා මේ භාවනාවේදී හිත ප්‍රනීත වීම නිසා සංවේදී වීම නිසා දැනෙන දෙයක් නම් ඒක සතුටකට සතුටු කාරණාවක් කරගෙන කරවගෙන ඉන්න පුළුවන් මේ හිත වෙනද ගණන් ගන්නේ නැති දේවල් දැන් ගණන් ගන්න ගතියයි මේකේ පේන්න තියෙන්නේ ඉතින් ඒක නිසා ඒක ප්‍රතිඵලයක්ද නැද්ද කියලා බලන්න තමන් හොඳටම ප්‍රායෝගික වෙන්න ඕනේ මේක ඇත්තම සත්‍යද නැද්ද කියලා දැනගන්න. නොවෙනවා නම් මේ ටික වෙලාවක් යනකොට ඒකෙන් මේක නැති වෙලත් යනවා. ඊවසගෙන ඉන්න පුළුවන් ශක්තියෙත් ලොකු පරීක්ෂාවක් මේක සිද්ධ වෙනවා. ඒ නිසා කෙලින් උත්තර දෙන්න අමාරුයි මේක ඇත්තම භාවනාවේ ප්‍රතිඵලද නැද්ද කියලා. ඉතින් ඒක මේක ලියලා නැතුණාට කරන කෙනාට බොහොම ප්‍රත්‍යක්ෂයි. සත්‍යක් නම් හොඳටම තේරෙනවා. නැත්තම් ඒ කණෙන් එන සංවේදනයක්මයි එහෙම එකක් නම් හොඳයි කියන එක තමයි නැත්නම් ඒක ඉවසා දරා ගන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි කියන්නේ. විදර්ශනා භාවනා යෝගයේ කරන මට ඊතා සියුම් ලෙස සුරම්ලන දැන්න විට හිතේ ඇතිවීම හා නැතිවීම දක්මින් සිට විට අනිත්‍ය සීිතේ මෙනෙහි වේ. එය ඔබ වහන්සේ විසින් දේශනා කළද අයිරින් අභ්‍යන්තර කතාවක් වීදයි ගැටලුවකි. ඒ පැහැදිලි කර දෙලෙස ඊතා කරනවෙන් ඉලා සිටිමි. මේකෙදී ඒ අනිත්‍ය මෙනෙහි වේ කියලා ලියලා තියෙන්නේ මම මේකට සතුටුයි. එහෙම ලික දිවට අනිත්‍ය මෙනෙහි කරනවා නම් චේතනාපූර්වක කරන වැඩක්. ඒක සිද්ධ වෙන දෙයක් නම් ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඉතින් ඒක ඇතුළත කතාවක් වුණත් Tamanට ඒ කතාව මැද නැත්නම් මේ අනිත්‍ය මෙනෙහි වීම මැද අර සියුම්ම දැන් ආනාපානෙත් එක්ක ඉන්න පුළුවන් නම් බේරෙනවා. මේකට කලබල වුණොත් මේකට හිත නරක කරගත්තොත් තමයි මේක නීවරණයක් වෙන්නේ. ඒ නිසා එහෙම තියෙද්දිත් ඇතුළත කතාවක් තියෙනවා. එහෙම නැත්නම් අනිත්‍ය මෙනෙවීමක් තියෙනවා. ඒ තියෙද්දිත් අර සිව්ම දැනෙන හුස්මේ ඉන්නවනම් ඒක ලොකු දක්ෂකමක්. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නම් මේ දැනෙන එක හෝ මෙනෙහි වෙන එක කරදරයක් කරගන්න නැතුව මේ දේ හරහා මූල කර්මස්ථානේ ඉදිරිපත් කරගන්න පුළුවන්කම බැලුවොත් ජයග්‍රහී දවසක් එනකොට දෙපැත්තක් ජය ගන්නවා එකක් හිත සියුම් වෙච්ච බව දැනගන්නවා දෙක වෙනද කරදරයක් වෙච්ච දේ, බාධකයක් වෙච්ච දේ දැන් සාධකයක් වෙච්ච බව දැනගන්න පුළුවන්. මම ආනාපාන සතිය වඩද්දී ශබ්ද තිබෙද්දී ආනාපානයේ සතියෙම ඇතැම් වෙලාවට හිත පවත්වාගෙන යන්න පුළුවන්. සමහර වෙලාවට සද්ද ඇහෙන විට එයත් ඒ වචන තියෙනවා මට දන්නේ නැහැ. කණේ ක්‍රියාව මිස මමෙක් මෙතන නැති බව දකිමින් නිදර්ශනා කිරීම කරනවා. මේ බව නිවැරදි වැරදි යන බව මට පහදා දෙනමින් කර්ණාන් ඉල්ලා සිටිමි. පළවෙනි එක ප්‍රසිද්ධ ප්‍රසාදයේ පැහැදිලි ආනාපාන තියෙද්දිම නැ සද්ද තියෙද්දිම ආනාපාන හිතපත් ගන්න පුළුවන්. දෙවෙනි එක තියෙන්නේ සමහර වෙලාවට සද්දය ඇහෙන විට එයත් කද්ද වචනයක් තියෙනවා අකෘතනක වචනයක් තේරෙන්නේ නැහැ. කණේ ක්‍රියාව මිස මමෙක් මෙතන නැති බව දකමින් විදර්ශනා කිරීම කරනවා මේ බව නිවැරදි වැරදි යන බව පහදා දෙනෙමින් කරනා ඉල්ලා සිටින මේ වගේ විදර්ශනා කිරීමකින් තොරවම ඒ කියන්නේ තමන්ගේ මානසික චේතනාපූර්වකව සචේතනික සම්බන්ධතාවයෙන් තොරවම යන්නේක වඩා හොඳයි සචේතනික සම්බන්ධතාවයකින් මේක දකින්නට වඩා නමුත් එහෙම කරලා හෝ විදර්ශනා කරලා හෝ සාධ්‍යතියටි පුරුදු කරගෙන විදර්ශනාත් නොකරම ඉබේම හිතෙන්ම ඒ දේ කෙරෙතන්ට යන්න පුළුවන් නම් ඒක අවසාන પરමාර්ථය කරගෙන භවනා කිරීමෙන් තමයි මේකේ ටිකක් වැරදි තැන ඉඳලා නිවැරදි තැනට යන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ සමත භාවනා ඥානඵල සමාපatti සමාධි සිටින විටත් යම් සිටිවිලි ඇතිවිය ඇතිවියයි එම සිතුවිලි නිසා සමාධි තත්ත්වයේ නැතිවන්නේ නැත. එම තත්ත්වේ මඟ හරවා ගන්න කිසිදේ උපදෙස් දෙන්නේ නම් මැනවි. ඇත්තටම ඒක නිකන් ඔය සම්ප්‍රදාන කූල කතාවේ කියනවා ධ්‍යාන මට්ටම් තුනක් තියෙනවා කියලා මේ හීන මධ්‍යම ප්‍රනීත කියලා හීන වශයෙන් ධ්‍යානට සමාදලා ඉන්නකොට නීවරණ බලපෑම තියෙනවා. ඒ කියන්නේ නීවරණ බලපෑම ටිකක් අයින් වුණාට මධ්‍යම මේ ප්‍රනීත අවස්ථාවේ තමයි නිවන 100%ක්ම බල යටපත් කරලා නැහැ. එතකොට මේ හිතවිලි එන යන බව පේනවා. මේක ධානයට සමවැදිච්ච ගමන්ම අඩුයි. නමුත් වැඩි වෙලා යන්න යන්න යන්න හිතවිලි බහුල වෙන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට මේ හිතවිලි බහුල වෙනවා නම් ලාභයක් තමයි වාසියක් තමයි මේ හිතවිලිත් එක්කම ආය ආනපන පේනවා. මේ ආනපනේ නම් යන්නේ මේ ධානයේට. එතකොට හොඳම වැඩේ තමයි විතක්කය නැත්නම් අරමුණට හිත නැංවීම ආනාපාන අරමුණට දාගෙන හිටපුවාම හිත පිළියම් වෙලා සුව වෙලා ආයෙ ධ්‍යානෙට වැටෙනවා. එතකොට හිතවිලි එනවා කියලා පශ්චාත්තාප වීමෙන් කිසිම ලාභයක් වෙන්නේ නැහැ. ඒක නිසා හිතවිලි තියෙනකොට හොඳට මතක තියාගන්න ඒ හිතවිලි මතුවීමත් එක්ක මූල කර්මස්ථානේ මතක කරගන්න. ආනාපානේ ගොරෝසු වෙනවා. එතකොට ආනාපානේ සරණ ගිහිල්ලා හිතවිලි වලට පශ්චාත්තාප නොවි කරගෙන ගියොත් ආයතනයක් අර මේ ධ්‍යානෙ සමාධින වෙලාව වගේ ප්‍රකට නැති වුණාට හිත යන එන ගතිය තියාගෙන යන්න පුළුවන් ධ්‍යානෙම මේක අර මම කියූප එක තමයි කියන්න තියෙන්නේ ධ්‍යානෙ සමවෙච්ච අවස්ථාවෙම නෑ නමුත් ටිකක් වෙලා යනකොට යනකොට වැඩි වෙන ගතියක් තියෙනවා මේ නිසා තමයි පළවෙනි ධ්‍යානෙ ඉඳලා ඒ ආදීනවේ දැකපු නිසා තමයි දකින්න නිසා තමයි දෙවෙනි ධ්‍යානෙට යන්න ගැම්මක් ඇති කරන්නේ පළවෙනි ධ්‍යානයේ මේ විතක්ක ਵਿਚාර වල හිතුවක්කාර ගති නිසා ඒගොල්ලෝ නීවරණ වලට කිට්ටු කරනවා. නමුත් දෙවෙනි ධ්‍යානෙදී අපි ඒ නිසා විතක්ක ਵਿਚාර දෙකෙන් තොර දෙවෙනි ධ්‍යානෙ ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්නේ ඒ පළවෙනි ධ්‍යානෙ විතක්ක ਵਿਚාර වල තියෙන මේ ආදීනව දැකලා ඒකේ වැරදි දැකලා තමයි. ඒ නිසා මේක හොඳට අත්දකින්න පැයක් පැයකමාරක් විතර ධ්‍යානයක ඉන්න ඕනේ. ඒකට තමයි මුල් වෙලාවේදී කරදර නැහැ. අහු වෙනකොට කරදර පැමිණීම යෝගාවචරයටම තමන් වශයෙන්ම දැක ගන්න පුළුවන් වෙනවා. ඒක නිකන් අර මේ බැටරියකින් දුවන එකක් එන්නේ එන්නේ එන්නේ බැටරිය බහගෙන යනකොට තමන්ගේ ප්‍රධාන කාර්යයේ අඩුපාඩු ගන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ ධානයට යනකොටම බැටරි charge වෙලා තිබුණාට එන්නේ එන්නේ අඩු වෙනකොට ওই විතක්ක ਵਿਚාර සමාහලට වැඩි වෙන්න පටන් ගන්නවා. කරු ස්වාමීන් වහන්සේ මා ආනාපාන සතියේ සිට යොමුකොට සිටින අවස්ථාවේ නාසයේ ඉහළ කොටසේ තද බවක් නිතර නිතර ඇති වේ. මා එය මෙනෙහි කොට නැවත මුල් කර්මකට ආවද අවට නැවත තද බව දැනේ. මේක ඇත්තටම ආනාපාන අරමුණේ ආනාපාන නිමිත්තේ ඇතුළත තියෙන තදගතියක් නම් මේක හොඳ දෙයක්. නමුත් ඒක ඉවසා දරා ගන්න බැරි නම් තමයි අපිට ඒක මෙනෙහි කිරීමක් හෝ නැත්තම් මේක කරදරයක් වෙන්නේ. ඒ නිසා මේක නාසයේ ඉහළ කොටසේ තද බවක් නිතර නිතර ඇති වෙනවා නම් හිත පිට ගිහිල්ලා නැහැ ඇතුළට ආව බවට ලකුණක්. ඒක වාසියට හරවගෙන ඒ තද ගතිය ආශ්වාස ප්‍රශ්වාසයේ ඇතුළත භාජනයේ ඇතුළේ තියෙන එකක්ද නැත්නම් පිටින් එන එකක්ද කියලා හොඳට බැලුවොත් ඒක ආනාපානයේ ඇතුළේ එකක් නම් ඉතින් ධාතු මනස්කාරයට දොර ඇරිලා වාගේ කියන එකයි ප්‍රශ්නේ කියනකොට තේරෙන්නේ. ඒක මේ කරදරයක් වෙන්න බෑ. ආනාපානයේ ඇතුළෙන් එන එකක් නම් මේ දරා ගන්න බැරි මට්ටමට යන්නේ කවදාකවත් යන්නේ නමුත් නොහිතපු මට්ටමට එන හිතා ගන්න බැරි මට්ටමට එනවා නමුත් ඉවසන්න පුළුවන් ඉතින් ඒකේ විදිහට වාසියට හරවගෙන යන එකයි කරන්න ඕනේ ඊට කලින් කරන්න තියෙන්නේ මේ කාණපණේ ඇතුළේන එකක්ද පිටේන එකක්ද කියලා වෙන්කොල්ල හඳුනා ගන්න එකයි කරන්න තියෙන්නේ. කර්තු ස්වාමීන් වහන්සේ ඊටමත් ගැඹුරින් සමාජයේ ඇති කල්ලි කොපමණ වේලාවක් සිටියත් ඒ විපස්සනාට නොවැටේ. සමහර අවස්ථාවලදී වරහන් ඇතුළේ දාචන සමහර අවස්ථාවලදී කියලා. ඇස්සර ගැනීමට පවා බැදී පැයකමාරක් පමණ වේලා සිටියක එතරම් නතර වී තිබී මේ වටහා දෙනමින් ඉල්ලමි. ඉතින් මේ වෙලාවේදී මේ සමාධි කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. මේ වෙලාවේදී Tamange හිතේ රාගේ, ద్వේෂේ, මෝහේ. එහෙම නැත්නම් කාමච්ඡන්ද ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්චා කියන ඒ නීවරණ ධර්ම. මධ්‍යම මට්ටමේ නීවර ධර්ම නැත්නම් ඒකමාරක් නෙවෙයි පැය 24 මාරකොත් ඉන්න පුළුවන් නම් හොඳයි දවසකට. ඒ නීවර නැති හිතක් තියෙන කොච්චර වටනවද? පැය එකමාර නෙවෙයි ඉල්ලන්න තියෙන්නේ එකමාරේ වයි එකමාරක් ගුණ ප්‍රශ්නයි. පුළුවන් තරම් දික් කරගෙන යන්න. ඉතින් වෙලා තියෙන්නේ මේක හරි කම්මැලි. කෙලෙස් වල තියෙන ආශාවේ බල. මේ තරම් අපි කැමති කෙලෙස් වල. ඉතින් කෙලෙස් නැති තැනට ගියාම කූඩල්ල කොට්ට උඩ තිබ්බා වගේ හිත නිකන් නිකන් ඈලි මැලි ගති පාන. කම්මැලි ගති පාන. ඉතින් ඒ නිසා හිතට තර්කයෙන් අවබෝධ කරලා දෙන්න ඕනේ මේ වෙලාව කෙලෙස් නැති තැනක නම් ඒක සමත සමාධියක් වේවා විපස්සනා සමාධියක් වේවා. ඒ වෙනුවට කෙලෙස් සහිත පැයකමාරක් එක බලනකොට මේ කොච්චර බියරුමත්ද කියන එක අවබෝධ කරගන්න තියෙන්නේ. මේක පේලා තියෙන මට තේරෙන්නේ ප්‍රශ්න ලියලා තියෙන්නේ මේ පැයකමාර ඇතුළත කම්මැලිකම එතනම නතර වෙලා තියෙනවා කියලා කියන්නේ ඒකාකාරීකම කියලා මේකට භාවනාවේදී කියන්නේ නීරස ගතිය, කම්මැලි ගතිය ඒක මෙනේ වෙලා නැහැ. ඒ වෙනුවට ඇතිලා තියෙන සමාධිය නিত্য වශයෙන් තියෙනවා කියන නিত্য සංඥාවක් ඇති කරගෙන තියෙනවා. නමුත් ඒ වුණත් කමක් නැහැ. ඒක මීටත් වැඩි වේලාවක් පවත්වාගෙන යන්න පුළුවන් නම් නිවර නැති බව සාතික් කළොත් ඒක ආශ්චර්ය ධර්මයක් මේ ලෝකේ තියෙන. මෙච්චර කෙලෙසයිත ලෝකේ Tamanට පැයක්මාරක් ඒ කෙලෙස් නැති, නිවර නැති හිතක් පවත්වන්න පුළුවන් වීම තමන්ම තමන් විසින් මහමුදේ පීනන වෙලාවේදී දිවයිනක් හදාගත්තා වගේ කියලා සරුවත්‍යස්ස දේශනා කළා තියෙනවා. ආනාපානසති භාවනාදී එක් එක් පියවරෝස්සේ භාවනා කිරීම එනම් සබ්බකාය පරිසංවේදී පස්සම්බාය කාය සංකාරං ආදි වශයෙන් සිත යොමු නොකර කළ හැකි වෙතත් වෙනත් ක්‍රමයක් තිබෙදයි පහදා දෙන්නේ. දැන් කරන ක්‍රමයේ මේකේ ලියවිලා නැහැ. ඒ නිසා වෙනත් ක්‍රමයක් කරන්න බෑ. විස්තර කරන්න අමාරුයි මේ ප්‍රශ්නේ පිරිසුදු නැති නිසා. දැන් තමන් කරන ක්‍රමයේ විස්තර කරනවා නම් ඊට සාපේක්ෂව ඒක ප්‍රයෝජනේ නැත් බලලා ඉස්සෙවෙන එකක් කියන්න පුළුවන්. ප්‍රශ්නේ කියන්නේ ආනාපාන සති භාවනාවේ එක් එක් පියවරෝස්සේ භාවනා කිරීම එනම් සබ්බකාය පරිසංවේදී පස්සම්බයං කාය සංකාරං ආදී වශයෙන් හිත යොමු නොකර කළ හැකි වෙනත් ක්‍රමයක් තිබෙන්නේ පහදා දෙන්න. කළ හැකි ක්‍රමේ තමයි හැකිතාක් දුරට ආස්වාද ප්‍රසවාසයට මුන් දාගෙන ඉන්න එක. අර විස්තර සමීකරණ දැනුම මොනක්වත් නැති වුණත් මුලින් අපිට තමන්ට පැයක් ඉන්න පුළුවන් නම් දැන් පැය එකමාරක් ඉන්න පුළුවන් දෙකක් ඉන්න පුළුවන් නම් ආනාපානට හිත දාලා එතකොට ওই කියන වැඩ ටික වෙනවා. ඒක මේ නම් වශයෙන් ඥාන වශයෙන් වෙන් කරලා නැති වුණාට වැඩි වෙනවා. ඒ නිසා පොඩි සරල ඍජු වැඩක් තියෙන්නේ ආස්වාස ප්‍රසවාසයේ හිත තියෙන තාක්කල් හිත නික්ලේශී බවත් එයින් පිට ගියොත් ඒක විශ්වාසයේ හරියට විශ්වාස කර කරන්න බැරි බවත් විතරක් තේරුම් අරගෙන ඇකිතාක් දුරට ආනාපාන හිත පවත්තන එකයි මෙතනදී කළ යුතු ක්‍රමේ ඒකට මූලධර්ම මේ කරන සංග්‍රහාවක් තමයි මේ සබ්බ කාය පරිසංවේදී පස්සම්බයං කාය සංකාරං ආදී වශයෙන් බලන්නේ. ඒ නිසා මූලික තැන සහුදු ආනාපානට මුණ දාන එක හරිම සරලයි, හරිම ඍජුයි, හරිම ලේසි විස්තර කළා. ඒ නිසා ඒක පෙන්ලා දෙන්න පුළුවන් මේ වෙනත් ක්‍රමයක් වශයෙන් නෙවෙයි සම්මත ක්‍රමේ මූලික සරල සම්මත ක්‍රමයේ විදිහට පෙන්ලා දෙන්න පුළුවන්. නමුත් ඒක මේ ප්‍රශ්නේ හරියටම විග්‍රහ වෙලා ලියවිලා නැහැ. දැනට කරන ක්‍රමය මොකක්ද කියන එක. ඒක නිසා කෙලින්ම ආනාපාන සති භාවනා කියන සරල අර්ථකථනය විතරක් තේරුම් ගන්න යනවා නම් මම හිතන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලායි මට හිතෙන්නේ. ඉතින් ලිඛිත ප්‍රශ්න ඉච්චරයි තියෙන්නේ. අපිට අපේ භාග්‍ය විතර කාලේ තියෙනවා. ධාතු මනසිකාරයේ තියෙන විශේෂත්වය තමයි මෙනෙහි කරන්නේ සම්මුති වශයෙන් ආස්වාද ප්‍රසවාසය විතරයි. වැටෙන දේ ඕන දෙයක් වෙන්න පුළුවන්. තද උණුසුම් කම්පන චංචල ගති වැටෙනවා. ඒවා එක එකක් මෙනෙහි කරන්නේ. මෙනෙහි කරන්නේ සම්මුති වශයෙන් තියෙන ආස්වාද ප්‍රසවාසය. ආස්වාස වෙලාදී කොච්චර දේවල් වැටුණත් ඒ ආස්වාස මණ්ඩලය ඇතුළෙම තමයි. ප්‍රස්වාස කරනකොට ඇති වෙන ඔක්කොම දේවල් පුළුවන් තරම් වැඩි වැඩියෙන් විස්තර සහිතව දකින්න ඕන. නමුත් මෙනෙහි කිරීම සවිස්තර කරන්න යන්නේ. එතකොට මෙනෙහි කිරීමේ හිත අවුල් කරගන්නවා. මෙනෙහි කරන්නේ පොදු ආස්වාස ප්‍රස්වාස කියන සම්මුති වචනෙන් තමයි මෙනෙහි කරන්නේ. ප්‍රශ්නේ මේ මේ මේ ප්‍රශ්නේ ප්‍රශ්නයකට සම්බන්ධ කරලා නැගෙන්නේ අපේ මුල් ප්‍රශ්නේ පොඩ්ඩක් කියමු එතකොට අපිට ඉතාමත් ගැඹුරින් සමාධිය ඇතිකල්ලි කොහො කොපමණ වෙලාවක් හිටියත් ඒ විපස්සනාට නොවැටි ඇසරීමට පවා බැරිය පැයකමාරක් පම වෙලා තිබිය හැක එතනම නතර වී තිබී මේ වටහා දෙනෙමින් ඉල්ලමි මේක සමහර වෙලාවට එහෙම හරි අමාරුයි ප්‍රශ්න නගන්නේ මේක සමත සමාධියක්ද විපස්සනා සමාධියක්ද නැත්නම් ධ්‍යාන සමාධියක්ද කියලා. එහෙම ඇත්තටම කියන්න අමාරුයි මොකද සමහර වෙලාවට විපස්සනා වෙද්දිත් හිත නිකන් කාණ්ඩමට ඇල්ලුවා වගේ අරමුණට අල්ලලා එහෙමම තියෙන. ඒක මේ ගන්න බැරි තරමටම වගේ කාණ්ඩමට හිර කරලා හිටිනවා. විශේෂයෙන්ම එවැනි සමාධියක් අඳුරගත්ත පළවෙනි දවසේ ඒකෙන් නැගිටින්න හිතෙන්නේ. ඒ තරමටම එනවා ඒක අර සමත සමාධියක තියෙන ලක්ෂණ හිම පෙන්න. නමුත් ඒක දිගට දිගට කරනකොට ඒකේ අර තියෙන කාන්නා ශක්තිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක නිකන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒසක් කියනවා එහෙම එනවනම් ඒක දසදහස්වර පුරුදු කරන්න. එතකොට ඒකේ මහා සිලිලාරයක් නැහැ. ඒක එදිනදා ජීවිත වැඩක් වඩටපත් වෙනවා. සමත සමාධියත් ඒ දේ වෙනවා. නමුත් සමත සමාධියෙන් කරන්නේ පළවෙනි ධ්‍යානට ගිහිල්ලා ඉඳලා මේක හිටියානම් ඒක වශී කළ දෙවෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානට, හතරවෙනි ධ්‍යානට වශයෙන් ඒක අර සමාධිය පශිතා හැඩගැස්වීම පුහුණුවක් කරනවා. විපස්සනා වෙදී එහෙම සමාධිය විසීම සතිය විසීම භාවනා ඉස්සරට අරගෙන යනවා කිකි උත්තරේ වෙන්නේ එහෙම මේ නම් කරන්න බෑ ධානයක් නෙවෙයි. ධාන කියන සමතෙමයි ධානයක් නෙවෙයි විපස්සනාදිත් මේ වගේ අවස්ථාවල් හරියට එන්නේ. දැන් අපිට වෙන සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක් නැත්නම් අපි સમાප්ත කරමු කියලා මම යෝජනා කරනවා. අද ජනවාරි මාස 29 ධම්රි විපදනම වශයෙන් ධම්රි විපදනම වශයෙන් ඉදිරිපත් කළ පින් අනුමೋದනාවයි මම මේ කියවන්න බලාපොරොත්තු වෙන්නේ අද දින මේ භාවනාමය වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය පාස්කම් සපීමේදී සහභාගී වූ පිරිස සඳහා ගිලම්පස සපයා දීමේ දායකත්වය ලබා දුන්. ඒක තමයි මතක් කරේ අර නැති වෙච්ච සිදුනෝනක්. යාමාර්ගින් කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාහන වීදම් වලට දායකත්වය ලබා දුන්. ශිළුම දිනාට පින් අනුමෝදන් වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. ඒ වගේම අදත් අපි සාර්ථකව තව අලුත් අවුරුදු දවසක් කරදරකින් තොරව පැවැත්වුවා. ඉතින් ඒක මේ මට්ටමට ගෙනීමට සංවිධානය අතින් සහයෝගය අතින් උදව්පකාර කළ පෙනීනොපෙනී උදව්පකාර කළ සිල් දෙනාමත් අපේ මේ පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි මුදිතාවෙන් ඉල්ලා සිටිමු. ඒ වගේම ඊගිලම්පස දාණය සපයපියත්ෝ ඒ මිකී ඥාතින් සීපත් කළ කරා වගේ අපේ අපගේ යම්තාක් ඒ මියගිය හෝ පණ පිටින් ඉන්න යම් ඥාති පිටසක් වෙනවනම් ඒ සිළු දෙනාමත් අපේ මේ පින දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වනවා. අප අපටත් මේ පින් එකසේ හේතු වාසනා වීමේ සර්වචන් වහන්සේ නිකුත්ේ අග්‍රසාරක මහා ශ්‍රාවක ස්වාමීන් වහන්සේලා පසිපුත්‍ර ජාන් වහන්සේලා හොඳයි සපයි සාන්තයි සුන්දරයි ප්‍රවයි දේශනා කරන ලද ඒ අවසාන විමුක්තිය සඳහාම නිවන සඳහාම මේ පිනත් අප අපට එකසේ හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් ඒ අදහසින් අපි ඊත්තාවතා ചാතිකාතා සජ්ජහනා කිරීමේ දවසේ වැඩසටහනේ නිමාව සටහන් එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝ යාව නිබ්බාන පත්‍ත්‍යා සාදු සාදු සාදු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 සුඛී හෝතු සුවපත් වෙත්වා සුඛ